අද දේශනා කරන්නේ ඒ කාංකා විතරණ විසුද්ධි පිළිබඳව. කාංකා කියන්නේ සැකය. ඒ සැකය අවිශ්වාසය, විමතිය, පෙර භවයේ පිළිබඳව සැකය. අනාගත භවයේ පිළිබඳව සැකය. වර්තමාන භවයේ පිළිබඳව සැකය. මේ තුන් ස්ථානයේ පවතිනා වූ සැකය පිරිසිදු කර ගැනීම කාංකා විතරණ විසුද්ධියයි. මොකද අපි සියලු දෙනාට සැකයක් තියෙනවා. පෙර භවයේ මමද මම නෙමෙයිද කවුරු වෙලා හිටියද කවර කෙසේ හිටියද කවරෙක් වෙලා කවරෙක් වුණාද කියන කරුණ අනාගතේ මමද මම නෙමෙයිද කවරෙක් වේද කවරෙක්ව කවරෙක් වෙලා උපදීද ආදී වශයෙන් අනාගත භවය පිළිබඳ සැක සංකා කියනවා විමති තියෙනවා වර්තමාන භවයේ මමද මම නෙමෙයිද කොහොම වෙනවද කෙසේ වෙන්ද ඒ ආදී වශයෙන් වර්තමාන භවය පිළිබඳව සැක තියෙනවා කවරෙක් වෙලා කවරෙක් වෙයිද ආදී වශයෙන් මේ සැක සංකා තියෙනවා මේ සැක සංකා විමති අවිශ්වාස මේ සියල්ල පිරිසිදු කරගන්න තියෙන මාර්ගය සංකා විතරණ විසුද්ධි මාර්ගය. සංකා විතරණ විසුද්ධියයි. ඉතින් අද ධර්ම දේශනාවත් ඒ පිළිබඳව පසුගිය ධර්ම දේශනාවේ අපි ద్వාර දෙකක් අරගෙන මේ හේතුඵල ධහම අනුව අපි විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. ඒ චක්කු ద్వාරය හෙවත් ඇස ඒ සතර මහා ධාතු හෙවත් සුද්දාෂ්ටක කලාපය ඒ හටගන්නේ නාම ධර්මයන්ගේ ප්‍රත්‍යයෙන් කියන කාරණය රූප ධර්මයන්ගේ ප්‍රත්‍යයෙන් කියන කාරණය ඒ සෝතද්්වාරය වස්සෝත ප්‍රසාද රූපය සෝතද්්වාරය කියන ඒ ධර්මතාවයත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ආකාරය අපි පෙර ධර්ම දේශනාව සඳහන් කළා ඉතිරි කරුණු පිළිබඳවත් අපි මේ සැක සංකා නැතිවීම පිණිස අද ධර්ම දේශනාව සිදු කරනවා. මම කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා කරුණු 201ක් අපට මේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා එහෙම නැත්නම් තාමත්ම නිවැරදිව නුවණින් අවබෝධ කර ගැනීම සඳහා අපි බෙදා බැලිය යුතුයි. වෙන් කරලා බැලිය යුතුයි. ඒ 201ක් කරුණු පිළිබඳව විභාග කර යුතුයි. කියන කාරණය. ඒ අනුව අපි කරුණු දෙකක් දැන් හේතු ප්‍රත්‍ය අනුව පෙන්වලා දුන්නා. අද ගන්න ඉතිරි කරුණු කීපයක්. අපි දන්නවා සම්මුති වශයෙන් කතා කරන වචනයක් අපේ ශරීරයේ තියෙන ద్వාරයක් ඒකට කියනවා ගාන ద్వාරය. ගාන කියන්නේ නාස්ය. ద్వාරය කියන්නේ දොර. ඒ සම්මුති වචනය අපි පරමාර්ථයට පෙරළුවාම ගාන කියන ඒ ద్వාරය, ඝන ద్వාරය අයිති වෙන්නේ සතර මහා ධාතේව සුද්දාෂ්ටක කලාපේට. ඒකට කියනවා රූප කියලා. රූප කියන්නේ රුප්පණේවත් වෙනස් වීම. ඒ ස්වභාවයක් ඒ ඝානද්්වාරය නැතනම් ඝාන ප්‍රසාද රූපය තුළ තියෙනවා. කොහොමද මේක අතීතයේ හේතු ප්‍රත්‍යයෙන් හටගatti වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ආකාරය නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය කර්මයට අනුරූපව සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය අදත් පැහැදිලි කරනවා වර්තමානයේ මේ ගානද්්වාරය හේවත් ගාන ප්‍රසාද රූපය හේවත් ඒ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච පටන් ගැනීම ඒ හැඩය, ඒ පැවැත්ම, ඒ අවසානය සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් කියන එක අපිට දැන් පැහැදිලි. අපිට දැන් තේරෙනවා. අපිට දැන් වැටහෙනවා. නාසය කියලා කතා කරාට සතර මහා ධාතුන්ගේ පටන් ගැනීමක් හැඩයක් පැවැත්මක් හා අවසානයක් තියෙන කියන කාරණය පැහැදිලි වෙන්න ඕනේ මේ වෙනකොට. ඒකට වර්තමානයේ ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද කියන කාරණය පැහැදිලි කරනවා. වර්තමානයේ ඒ සම්මුති වචනයෙන් කතා කරන නාස්‍යහෙවත් ගානද්්වාරය පරමාර්ථ වශයෙන් කතා කරන සතර මහා ධාතේවා සුද්දාෂ්ටක කලාපයට වර්තමානයේ කරුණු හතරක් ප්‍රත්‍ය වෙනවා. ඒ කරුණු හතරෙන් දෙකක් නාම ධර්ම දෙකක් රූප ධර්ම. ත්‍රිමේ රූපයට හෙවත් ගානද්්වාරය හෙවත් ගාන ප්‍රසාද රූපය කියන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට වර්තමානයේ ප්‍රත්‍ය වෙන නාම ධර්ම දෙක තමයි කර්මය කියන නාම ධර්මය හා සිත කියන නාම ධර්මය. අනිත් ධර්ම දෙක රූප ධර්ම දෙකක් ඒ රූප ධර්මයට ප්‍රත්‍ය වෙනවා. රූප ධර්ම දෙක තමයි සීත උෂ්ණ හා ආහාරය. අපි දන්න අපේ ශරීරයේ පැවැත්මට ආහාරය නිරන්තරයෙන් අවශ්‍යයි. සීත උෂ්ණත් අවශ්‍යයි. ඒ සීත උෂ්ණ හා ආහාරය කියන එක සුද්දාෂ්ටක කලාපයෙන් නිර්මාණය වෙච්ච දෙයක්. සීතලත් නිර්මාණය වෙලා සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතේව සුද්දාෂ්ටක කලාපයෙන් උෂ්ණය කියන එකත් සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුව එවත් සුද්දාෂ්ටක කලාපයෙන්. ඒක ප්‍රත්‍ය ඒ ධර්මතා දෙක ප්‍රත්‍ය වෙනවා නාම ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා සීත උෂ්ණහා ආහාරය අපි ගන්න ආහාරය නිරන්තරයෙන් අවශ්‍ය වෙන්නේ මේ ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් වල පැවැත්ම ගෙනියන්න. ඒකට තමයි ආහාර ගන්න. එහෙමනම් අපි මීට කලින් සඳහන් කළා රූප ධර්මයක් ඒවා සුද්දාෂ්ටක කලාපයක ආයශ්‍ය කිය ආයශ්‍ය කොච්චරද කියන කාරණේ. ඒ චිතක්ෂණ 17ක්. ඒතර චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙන ඒ සුද්දාෂ්ටක කලාපය නැවත නැවත නැවත නැවත ඒකේ ඒ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙන බව අපට පෙන්වන්නේ නැතුව මේ නාම ධර්ම දෙකක් ඒ කියන්නේ කර්මය හා සිත සිතේ ප්‍රවෘතිය නාසය පැවැත්මටත් කර්මය උපකාර වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයක්. අස පුරාණ කර්මයක්, කන පුරාණ කර්මයක්, නාසය පුරාණ කර්මයක්, දිව පුරාණ කර්මයක්, ශරීරය පුරාණ කර්මයක්, හෘදේ වස්තුව පුරාණ කර්මයක්, ස්ත්‍රී පුරුෂ භාවය පුරාණ කර්මයක් හැටියට තමයි බුදුදහම හේවත් බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන න්‍යාය. එහෙනම් මේ ගාහන ප්‍රසාද රූපේවත් ගාහන ద్వාරේවත් සම්මුතිවචනයෙන් කතා කරන නාස්සේ කියන මේ ධර්මතාවය චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. හැබැයි නාම ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා කර්මය හා සිතේ පැවැත්ම. සිතේ පැවැත්ම තියෙනකන් නාසයේ ක්‍රියාකාරීත්වයේ තියෙන ගන්ධ සුවඳ දැනගන්න පුළුවන්. ඒතර සතර මහා ධාතු. බාහිර ගන්ධ සුවඳ කියන්නේ සතර මහා ධාතු. ඒතර නාස්‍ය හේවත් ගානද්්වාරය කියන්නේ සතර මහා ධාතු. එතකොට ඒ ගඳසුවඳ කියන දෙය ප්‍රත්‍ය උපකාර වෙනවා නාසයෙන් දැනගන්න අරමුණට. ඒකට කියනවා ගාන විඥාන කියලා කියනවා. ඒතර එක්තනත් අපිට දැක ගන්න පුළුවන් හේතුඵල ධර්මතාවයක්. ඒ වගේම ගානද්්වාරයේවත් ඒ සතර මහා ධාතුවේවත් ඒ සුද්දාෂ්ටක කලාපය වර්තමානයේ ඇදගෙන යන්නේ නාම ධර්ම දෙකක්. ඒ තමයි කර්මය තමයි ඕක පටන් ගැනීම සිද්ධ කළේ. කර්මය තමයි ඕකේ හැඩය නිර්මාණය කළේ. කර්මය තමයි ඔගේ පැවැත්ම නිර්මාණය කළේ කර්මය තමයි ඔය සුද්දාස්තක කලාපේ අවසානය තීරණය කළේ. ඒතර මේ නාම ධර්මයක් අර ගාණද්්වාරය හෙවත් ඒ සතර මහා ධාතුන්ට අන්න නාම එක නාම ධර්මයක් ප්‍රත්‍යයයි. ඒ වගේම සිතේ ප්‍රවෘත්තිය තියෙනකම් නාස්‍ය ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ සතර මහා ධාතුන්ගේ සුද්දාස්ත්‍රක කලාපයේ ක්‍රියාව සිද්ධ වෙනවා සිත තියෙනකම්. එහෙනම් සිත කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයක් ප්‍රත්‍යයයි මේක වර්තමානයේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයි ඒ තමයි සීත උෂ්ණ හා ඝන ආහාරය. මෙන්න මේ හත මේ කරුණු හතරෙන් කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන මෙන්න මේ ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් මේ සුද්දාෂ්ටක කලාපේ ප්‍රවෘත්ති ඇදගෙන යනවා. අතීතයේ ඒ ආකාරයටම තමයි ඇදගෙන ආවේ. ඒතර අතීත භවවල අපට ওই නාස්‍ය සම්මුතියෙන් කතා කරන නාස්‍ය පරමාර්ථ වශයෙන් කතා කරන සුද්දාස්තක කලාපය කියන ධර්මතාවය පෙර භවයට පෙර භවයේ පැවතුනේ ඊට කලින් භවවල කරගත්ත කර්ම අනුව. වර්තමානයේ ත්‍රිසුද්දාෂ්ටක කලාපයේ පැවතීම ගැන යන්නේ පෙර භවයේ කරගත්ත කර්ම අනුව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය නාසයේවත් සුද්දාශ්‍ර කලාපයේ අයිති කර්මයට කියන කාරණය. එන එක නාම ධර්මයක්. කර්මය කියන්නේ ඒතර අතීතයේ ඒ නාම ධර්මය වර්තමාන භවයේ මේ ගානද්්වාරය හෙවත් ඒ නාස්‍ය සම්මුති වචනයෙන් කතා කරන ගානද්්වාරය හෙවත් ඒ ප්‍රසාද රූපය ගාන ප්‍රසාද රූපය කියලා කියනවා ඒ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය උනේ පෙර භවයේ කර්මයයි ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේවා කර්මයට අයිති කිව්වේ හැබැයි තවත් නාම ධර්ම තුනක් පෙර භවයේ ප්‍රත්‍ය වුණා ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යාව ගොඩනැගෙන්නේ සිත තුළ. තණ්හාව කියන්නේ සිතවිල්ලක්. ඒකත් ගොඩනැගෙන්නේ සිත තුළ. ඒ නාම ධර්මයක් ප්‍රත්‍ය වුණා පෙර භවයේ වර්තමාන භවයේ මේ සුද්දාෂ්ටක කලාපයේ ස්වභාවය නිර්මාණය කරන්න. ගානද්්වාරයටයි. ඒ ස්වභාවය නිර්මාණය කරන්න පෙර භවයේ තණ්හාවක් ප්‍රත්‍ය වුණා. පෙර භවයේ උපාදානයක් ප්‍රත්‍ය වුණා. එතකොට නාම ධර්ම තුනක් අර කර්ම නැමැති නාම ධර්ම වලට ප්‍රත්‍ය වෙලා ඒ කර්ම නැමැති නාම ධර්ම වර්තමානයේ මේ සම්මුති වශයෙන් කතා කරන નાශය පරමාර්ථ වශයෙන් කතා කරන ඒ નાශය නිර්මාණය කරපු සුද්ධාස්තක කලාපයට ප්‍රත්‍යයි පෙර භවයේ නාම ධර්ම පහක් අවිද්‍යාව තණ්හා උපාදාන සංස්කාර කර්ම භව කියන ඒ පහ ප්‍රත්‍ය පෙර භවයේ වර්තමාන භවයේ කම්ම චිත්ත කියන නාම ධර්ම දෙකක් සීත උෂ්ණහා ආහාර කියන රූප ධර්ම දෙකක් මේ ගාන ద్వාරය එහෙම නැත්නම් ගාන ප්‍රසාද රූපය ඒ සුද්දාස්තක කලාපය ඒකේ ක්‍රියාවට ඒ ධර්මතාවයේ ක්‍රියාවට උපකාර වෙනවා, ප්‍රත්‍ය වෙනවා, උදව් වෙනවා, පිහිට වෙනවා. එහෙනම් මේ ධර්මතාවයන් නිවැරදිව අපි විග්‍රහ කරලා බැලුවොත් අපට දර්ශනය වෙන්න ඕනේ අපට පේන්න ඕනේ හේතුන්ගෙන් හටගන්නවා කියන කාරණය හේතුන්ගෙන් හටගන්න. ඒතර වර්තමානයේ හේතු හතරයි කම්මචිත්ත ඍතු ආහාර ඒකෙන් දෙකක් කම්මචිත්ත කියන්නේ නාම ධර්ම රූප ධර්ම දෙකයි සීත උෂ්ණ ආහාර ඒ නාම ධර්ම දෙකක් රූප ධර්ම දෙකක් මේ ගාන ద్వාරය ගාන ප්‍රසාද රූපය කියන මේ සුද්ධාස්ත්‍රක කලාපයට ප්‍රත්‍යයයි ගඳ සුවඳ දැනගන්න කෙනෙක් නැහැ ගඳ සුවඳ විඳින කෙනෙක් නැහැ ඒ නාම ධර්ම දෙකක් රූප ධර්ම දෙකක් අර ගාන ద్వාරය ගාන ප්‍රසාද රූපය කියන ධර්මතාවයට ප්‍රත්‍යයයි ඒ ධර්මතාවය ක්‍රියාත්මක වෙන්න නම් බාහිර ගඳ සුවඳ කියන ධර්මතාවයත් ප්‍රත්‍ය වෙන්න ඕනේ උපකාර වෙන්න ඕනේ ගඳ සුවඳ දැනගන්නේ නාසයෙන්. ඒතර ගඳ සුවඳ කියන්නේ සතර මහා ධාතු, ඒවා සුද්දාස්තක කලාපය. එතකොට ඒ රූපය, ඒවා සුද්දාස්තක කලාපය මේ ගාන ద్వාරය ගැටෙනවත් එක්කම ඒ පිළිබඳව ගාන ద్వාරයේත් නැති, ගන්ධයේත් නැති දෙයක් හට ගන්නවා. ඒ තමයි ගාන විඥාණය. ඒ කියන්නේ නාම ධර්මයක්. එහෙනම් මේ පිළිබඳව අපි හොඳට විග්‍රහ කළොත් හොඳට පරීක්ෂා කරොත් හොඳට බෙදලා බැලුවොත් මොන පැත්තෙන් මොන ආකාරයෙන් මොන විදිහෙන් බෙදලා බැලුවත් අපට දර්ශනය වෙන්න ඕනේ අපට අවබෝධ වෙන්න ඕනේ අපට පැහැදිලි වෙන්න ඕනේ හේතු ප්‍රත්‍ය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ පැහැදිලි කරන්නේ මහණෙනි ඔය කිසි දෙයක් නොබලට අයිති ඒවා නෙමෙයි ඔය සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන කාරණය. එහෙනම් අපිට මේ සම්මුති වචනයෙන් කතා කරන ඒ නාසය අපි කතා කරන්නේම නාසය කියලා. නමුත් ඒක හඳුනා ගන්න සතර මහා ධාතුන් හඳුනා ගන්න දීලා තියෙන නාමයක් විතරයි නාසය කියන්නේ සම්මුති වචනයක්. ඒකේ පරමාර්ථ වශයෙන් අපි නුවණින් විග්‍රහ කළ බැලුවොත් නුවණට අපි හසු කර ගන්නට ඕනේ. නුවණින් බෙදලා විග්‍රහ කළා, වෙන් කරලා ඒ ස්වභාවය අපේ මනසට හසු කර ගන්නට ඕනේ. මනසින් දැනගන්න ඕනේ, මනසින් අවබෝධ කරගන්න ඕනේ මේ නාම ධර්මයන් හා රූප ධර්මයන් ප්‍රත්‍ය වීමෙන් මේ රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට මොන රූප ධර්මයන්ද? ගාන ద్వාරය, ගාන ප්‍රසාද රූපය, රූප ධර්මයක් ඒවා සුද්දාස්තක කලන්ත. එතකොට නාම ධර්ම දෙකක් වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා. වර්තමානයේ රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා. ඒ ගාන ద్వාරය ගාන ප්‍රසාද රූපය කියන ඒ සතර මහා ධාතුන්ට වර්තමානයේ සතර මහා ධාතු කොටස් දෙකක් සීත උෂ්ණ හා ආහාරය නාම ධර්ම දෙකක් පෙර කරගත් කර්මය හා සිතේ ප්‍රවෘත්තිය සිත කියන්නේ නාම ධර්මය එහෙනම් අපි නාසය පිළිබඳව නිවැරදිව ඒකට කියන්නේ විදර්ශනා ප්‍රඥාව කියන කාරණේ විදර්ශනා ප්‍රඥාවයි ඒතර විදර්ශනා ප්‍රඥාවෙන් අපි දකින්න ඕනේ නාසයක් නෙමෙයි හේතුඵල ධර්මයට අනුව සිද්ධ වෙන නාම රූප ධර්මතා දෙකක ක්‍රියාකාරීත්වය. සිත හා සිතවිලි හා සතර මහා ධාතේ අසුද්දාස්ඨ කලක්. අන්න යමෙකුට දර්ශනය වෙනවා නම් ඒ නිවැරදි දර්ශනයයි. ඒ යථාභූත ඥාන දර්ශනයයි. ඒ ඇත්ත ඇතිසැටියෙන් දැකීමයි. එහෙනම් අපි මේ ඝාන ප්‍රසාද රූපය හෙවත් ඒ සතර මහා ධාතුන්ගේ නැවත පැවැත්මක් බලාපොරොත්තු වෙනවා නම් අපට අවිද්‍යාව තියෙනවා. එයි අපට ඒ ධර්මතාවය අයිති වෙන්නේ ඝාන ප්‍රසාද රූපය හෙවත් ඝාන ద్వාරයේවත් ඒ සතර මහා ධාතුවේවත් ඒ සුද්දාෂ්ටක කලාපය අයිති වෙන්නේ දුක්ඛාරය සත්‍යයට. එයි දුක්ඛාරය සත්‍යයට කියන්නේ ඒක තියෙනවා හටගැන්මක්. ඒ චිතක්ෂණ 17ක්. චිතක්ෂණයක් තුල හට ගන්නවා. කුඩා චිතක්ෂණ 51ක්. එක චිතක්ෂණයක් තුල හට ගන්නවා. එක චිතක්ෂණ චිතක්ෂණයක් තුල විනාශ වෙනවා. චිතක් කුඩා චිතක්ෂණ 49ක් තුල දිරණ ජාති. ජරාවටපත් වෙනවා. ඒකේ විපරිණාමයක් වෙනස් වෙන ස්වභාවයක් තියෙන ආකාරයෙන් නම් අන්න ආකාරයක් ගැනීම නිසා චරාවටපත් වෙනවා. ඒක කවදා හරි බිඳිලා අවසන් වෙනවා මරණයක් තියෙනවා. ඒ පිළිබඳව ශෝක ඇති වෙනවා, කනගාටු ඇති වෙනවා, හැඬීම් ඇති වෙනවා, දුක් දෝමනස්යන් නැති වෙනවා. ඒ නිසා අපි මේ ගාන ප්‍රසාද රූපය නැවත නැවත බලාපොරොත්තු වෙනවා නම් ඒ සුද්දාෂ්ටක කලාපය මේ නාම ධර්ම හා රූප ධර්ම උපකාර කරගෙන ඒ ක්‍රියාත්මක වෙන ඒ පැවැත්ම ගෙනියන ඒ සුද්දාෂ්ටක කලාපයම අපි නැවත බලාපොරොත්තු වෙනවා නම් අපි දුක කියන එකත් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඇයි දුක කියන එක බලාපොරොත්තු වෙන්නේ කියන්නේ? ඒ විපරිණාමය තුළ දුක හටගන්නේ. ඒ වෙනස් වීම තුළ දුක හටගන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්වලා දෙනවා යම් දෙයක් අනිත්‍යද, යම් දෙයක් අස්ථිරද, යම් දෙයක් తాවකාලිකද, යම් දෙයක් වෙනස් වෙනවද? මහණෙනි එතන දුකක් තියෙනවා. නොවෙනස් වෙන ධර්මතාවයක් මෙලෝකයේ යම් තැනක තියෙනවද? මහණෙනි ඒකනම් සපයි. නොවෙනස් වෙන ධර්මතාවයක් මේ ලෝකේ තියෙන එකයි ඒ නිවනයි. ඒ අර අනිකුත් සියලුම ධර්මතාවයන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙමනම් අපි මේ යථා ස්වභාවය, මේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගෙන අපි නැවත හිතන්න ඕනේ, නැවත නැවත අපි කල්පනා කරන්න ඕනේ අපි මේ මගේ කියලා, මට අයිති කියලා මේ ඇලුම් කරන මේ සතර මහා ධාතුන්ට අපි නැවත ඇලුම් කරනවද? එයින් අපට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසමනං අපට උපදවන්නේ අපි මේ ගාන ප්‍රසාද රූපය නැත්නම් ගාන ద్వාරය කියන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට අපි නැවත කැමති වෙනවද කැමති වුණොත් ලැබෙනවා කැමති කියන්නේ කාමච්ඡන්දයයි කාමච්ඡන්දය කියන්නේ ලෝභයයි ලෝභය කියන්නේ තෘෂ්ණාවයි තෘෂ්ණාව කියන්නේ ඡන්ද රාගයයි එහෙනම් මේ තෘෂ්ණාව, චන්දරාගය, කැමැත්ත, ලෝභය, ආශාව, ඇල්ම මේ මේ සුද්ධාශ්‍රයක කලාපයට තිබුණොත් තථාගතයන් වහන්සේ දේශනා කරනව නැවතෝක ලැබෙන. නැවත ලැබෙන්නේ එතකොට નાශයක් නෙමේ සම්මුති වශයෙන් નાශයක් ගැන කතා කරුවට අපට නැවත ලැබෙන්නේ අර සතර මහා ධාතුන්ගේම ක්‍රියාවලියයි. ඒ සුද්ධාශ්‍රයක කලාපයේම ක්‍රියාවලියයි. පුච්චලෙක් නෙයි. ගඳ සුවඳ දැනගන්න පුච්චලෙක් නැහැ කියන කාරණය සතාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒකත් අපට හොඳට දැర్శණය වෙන්න ඕනේ, දැක ගන්න ඕනේ, දැනගන්න ඕනේ. ගඳ සුවඳ විඳින පුච්චලෙක් නැහැ කියන්නේ ගානද්්වාරය එවත් ගාන ප්‍රසාද රූපය සතර මහා ධාතු ශක්තියන් හතරක්. එතකොට ඒකට ප්‍රත්‍ය වෙන්නේ බාහිර ගඳ සුවඳ. ඒ ගඳ සුවඳ කියන්නේ සතර මහා ධාතු. සතර මහා ධාතු දෙකක් එකට ගැටීම, එකට එකතු වීම නිසා ඒ දෙකේම නැති දෙයක් වෙනවා ගාන විඥාන කියන එක. ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවා. ඒතරේ ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක් හැදුනාම කරුණු තුන එකතු කරලා දුන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා විඳින කෙනෙකුත් නෑ ස්පර්ශය නිසා තමයි විඳින්නේ එතනක් තියෙන හේතු ප්‍රත්‍ය ධර්මයක් ඒතර ගාන ප්‍රසාද රූපය කියන ඒ සතර මහා ධාතු බාහිර ගන්ධය කියන සතර මහා ධාතු කියන ඒ ධර්මතා දෙක එකට එක්වීම නිසා දෙකේම නැති ඵලයක් වෙනවා ගාන විඥාණය ඒකත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා කරුණ තුන එකතු කරන ස්පර්ශයත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා ඒ ස්පර්ශය උපකාර කරගෙන විඳින වේදනාවත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා හැබැයි අපි මේකට ඇලුම් කරනවා කොච්චර කටිදක්ෂණයක් තුළ කොච්චර ඉපද බිඳුණත් අපි නැවත නැවත නැවත නැවත ඇලුම් කරනවා ආශ කරනවා ප්‍රිය කරනවා ඒ අපේ අවිද්‍යාව නිසා ඒ අපේ තෘෂ්ණාව නිසා අවිද්‍යාව කියන්නේ එතකොට නාම ධර්මයක් තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක් උපාදානය කියන්නේ නාම ධර්මයක් කර්ම කියන්නේ නාම ධර්මයක් එහෙනම් මේ නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයයි විසක් පුච්චලයේගේ පැවැත්මක් නැහැ. පුච්චලයේක උපදින්නෙත් නැහැ. පුච්චලයේගේ පැවැත්මකුත් නැහැ. පුච්චලයේ මරණයටපත් වෙන්නෙත් නැහැ. මේ නාම රූප දෙකේ ක්‍රියාවලිය වෙන් වුණොත් එකට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන නාම ධර්මය හා රූප ධර්මයේ එක ධර්මයක් අයින් වුණොත් අනිත් ධර්මතාවය බිමට වැටෙනවා. අයින් වෙන ධර්මතාවය තමයි සිත හා සිතවිලි. ඒ කර්මයේ අවසානයේ සිතේ ප්‍රවෘත්ති අවසන්, සිතේ ප්‍රවෘත්ති අවසන් වුණාම මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරයේ ශනේයින් බිමට පතිත වෙනවා. එදාට මේ කිසිම වැඩක් නැහැ. ඒ සතර මහා ධාතුන් තව ටික කාලෙකින් අර මේ පෘථිවිය සත් නැමැති සතර මහා ධාතුන්ට උපකාර වේවි. ඒකට ප්‍රත්‍ය වේවි. අපේ සිත තුළ ගොඩනැගිච්ච අර තණ්හාවත් එක්ක බැඳුණු ඒ නාම ධර්මයත් එක්ක බැඳුණු ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මයත් එක්ක බැඳුණු උපාදානයත් නැමැති නාම ධර්මයත් එක්ක බැඳුණු ඒ සිත, ඒවත් ඒත් නාම ධර්ම, ඒ ප්‍රවෘත්ති අරගෙන අපි තවත් භවයකට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා ආයෙත් අපි අර දුකම තමයි අපට විඳින්න වෙන්නේ මේ නාම රූප දෙකේ පැවැත්ම නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔක නුවණින් දැනගන්න නුවණින් දැකගන්න. නුවණින් දැනගෙන නුවණින් දැකගෙන මේ සතර මහා ධාතු දේව ක්‍රියාවලිය තියෙන චන්ද්‍රාගය ඒක අවබෝධ කරගන්න, පැහැදිලි කරගන්න, නිර්වෝල් කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට පුළුවන් Tamanට මේ ධර්මතාවයන් මේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයට තියෙන චන්ද්‍රාගය අයින් කරගන්නට නැත්තම් අයින් වෙන්නේ නැහැ කවදාවත් නැවත නැවත කැමති වෙනවා නැවත නැවත ප්‍රිය කරනවා නැවත නැවත කැමති වෙනවද නැවත නැවත ප්‍රිය කරනවද නියත වශයෙන්ම අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය නැවත සකස් වෙනවා. කොහොමද සකස් වෙන්නේ? අවිද්‍යාව නැමැති නාම ධර්මය වර්තමානයේත් අපට තියෙනවා. තෘෂ්ණාව නැමැති නාම ධර්මය තෘෂ්ණාව කියන්නේ සිතවිල්ලක්, සිතේ ගොඩ නැගෙන ස්වභාවයක්. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්, සිතේ ගොඩ නැගෙන ස්වභාවයක්. උපාදානය කියන්නේත් නාම ධර්මයක්, සිතේ ගොඩ නැගෙන ස්වභාවයක්. කර්ම කියන්නේ නාම ධර්මයක්, සිතේ ගොඩ නැගෙන ස්වභාවයක්. කර්ම භව කියන්නේ නාම ධර්ම සිතේ ගොඩනගෙන ස්වභාවයක් කුසල කර්ම අකුසල කර්ම එහෙමනම් අපි වර්තමානයේ මොකක්ද කරන්න ඕනේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නාම ධර්මයට තියෙන චන්දරාගයත් රූප ධර්මයට තියෙන චන්දරාගයත් අයින් කරන්න හැබැයි අපිට රූප ධර්මය ඔහි ක්‍රියාත්මක වෙච්චාවේ කමක් නැහැ අපිට පුළුවන් නාම ධර්මයට තියෙන චන්දරාගය අයින් කරගන්න රූප ධර්මයට තියෙන චන්දරාගය අයින් කරත් රූප ධර්ම ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා වර්තමානයේ මේ මොහ මේ ප්‍රවෘත්ති මේ ජීවිතයේ අවසානය දක්වා. එහෙනම් අපිට වර්තමානයේ කරන්න තියෙන මේ සිතේ ප්‍රවෘත්තිය. ඒ කියන්නේ අර අවිද්‍යා, තණ්හා, උපාදාන, කර්ම කියන මේ නාම ධර්මයන් එක්ක පැටලිලා තියෙන මනස ඒ මනසින් අපි අවිද්‍යාව කියන නාම ධර්මය අයින් කරන්න ඕනේ. තෘෂ්ණාව කියන නාම ධර්මය අයින් කරන්න ඕනේ. පාදානය කියන නාම ධර්මය අයින් කරන්න ඕනේ. කර්ම කියන නාම ධර්මය අයින් කරන්න ඕනේ. වර්තමාන භවයේ. අපි තාම එහෙම කරලා නැහැ. ඒ නාම ධර්මයන්ට අපි හොඳට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා අපි ඉන්නවා. එයි අවිද්‍යාව නිසා. අවිද්‍යාව ක්‍රියාත්මකයි. මනස තුල බලවත් වෙලා තියෙන්නේ පෘථග්ජන පුච්චලයාගේ අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාව තණ්හාව තියෙනන උපාදානයක් තියෙනවා මේ ධර්මතා තුනම නාම ධර්ම. ඒ තුල ඒ නාම ධර්ම තුන උපකාර කරගෙන ඒ නාම ධර්ම තුන ප්‍රත්‍ය වෙනවා කර්ම නැමැති නාම ධර්ම වලට. ඒතොර නාමේ නාමයට ප්‍රත්‍යයයි. විඳින පුච්චලෙක් නැහැ, විඳින්නෙක් නැහැ, විඳවන්නෙකුත් නැහැ, කරන්නෙත් නැහැ, කරන කෙනෙකුත් නැහැ, කරවන කෙනෙකුත් නැහැ. නාම රූප දෙක ක්‍රියාවලියක් තියෙනවා. වාඩි වෙලා ඉන්නේ රූපය, නැගිටින්න කියන්නේ සිත, සිත කිව්වොත් විතරයි නැගිටින්න පුළුවන්. සිත කියන්නේ නාම. රූපය මෙහෙවන්නේ නාම ධර්මයේ විසින්. ඒ රූප ධර්මයේ මේ නාම ධර්මයන්ගේ ක්‍රියාවට පැවැත්මට අනුබල දෙනවා, උදව් කරනවා, උපකාර කරනවා, පිහිට වෙනවා. ඒ තාක්කල් මේ සත්‍ය කියන ප්‍රඥප්තිය තියෙනවා ඒ ප්‍රඥප්තිය ඒ සත්‍ය කියන උගුලේ අපි හිර වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යෙක් නෑ. ජීවෙක් නෑ. කෙනෙක් නෑ. පුච්චලෙක් නෑ. සම්මුතිය තුළ තමයි ඔය සියල්ල මනසින් ගොඩනගාගෙන ඉන්නේ සත්‍ය පුච්චල සංඥාව සත්‍යෙක් දාගෙන. එහෙමනම් අපි පරමාර්ථය ගියොත් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. පරමාර්ථයට නොගිහින් සම්මුතිය තුල පැටලිලා තියෙන තාක්කල් මනස චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මේ ප්‍රවෘත්ති පැවැත්ම අවබෝධ වෙන්නේ නැහැ නිවැරදිව. ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව අවබෝධ වෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදය පිළිබඳව අවබෝධ වෙන්නේ නැහැ. නාම රූප පිළිබඳව අවබෝධයක් වෙන්නේ නැහැ. එහෙනම් බෙදා බැලීම විග්‍රහ කිරීම වෙන් කර කර බැලීම තුළ අපට පැහැදිලි වෙනවා නියත වශයෙන්ම නාම රූප දෙකක් ඕනොන්ට ප්‍රත්‍ය වීමෙන් මේ ක්‍රියාව සිද්ධ වෙන ආකාරය. අන්න ඒ දර්ශනය තුළ අපි සතර මහා ධාතුන්ට කැමති වෙන්නේ නැහැ. ඒ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හා හැඩය හා පැවැත්ම අවසානය උපකාර වෙන නාම ධර්මයන්ට අපි කැමති වෙන්නේ ඔය දෙකටම තියෙන කැමැත්ත අයින් කරගන්න ඕනේ. කැමැත්ත කියන්නේ තෘෂ්ණාව, බැඳීම, ආශාව. තියනවද නැද්ද කියලා අපි නුවණින් කල්පනා කරොත් තියනවා කැමැත්ත. කැමැත්ත කියන්නේ සිතුවිල්ලක් හෙවත් නාම ධර්මයක්. එහෙනම් අයින් කරන්න තියෙන්නේ නාම ධර්මයක්. කර්මය කියන නාම ධර්මය අයින් කරන්න බෑ. කර්මයෙන් දැන් මේ හැඩය හදලා ඉවරයි. නාසය හෙවත් ගාන ద్వාරය හෙවත් ගාන ප්‍රසාද රූපය පටන් ගැනීම හදලා ඉවරයි කර්මයෙන් ඒ නාම ධර්මයෙන් හැදුවේ. එතකොට ඒ හැඩය හැදුවා ඒ නාම ධර්මයන්ගෙන්. ඒ පැවැත්ම හැදුවා නාම ධර්මයන්ගෙන්. ඒ අවසානය හැදුවා නාම ධර්මයන්ගෙන්. අපිට ඒක දැන් නවත්තන්න බෑ. ඒක ක්‍රියාත්මක වේවි. හැබැයි අපිට මේ භවයේ ඊගාව භවයට ඔය ක්‍රියාව සිද්ධ වෙන ඒ ස්වභාවය අපිට නවත්තන්න පුළුවන් එකම ධර්මතාවයක් අයින් කළොත්. ඒ අයින් කරගන්න තියෙන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයට කියන්නේ චන්දරාගය කියලා. තෘෂ්ණාව කියලා. සිතේ ප්‍රවෘත්ති. ඒතර චන්දරාගය තෘෂ්ණාව අනුව තමයි සිතේ ප්‍රවෘත්ති ක්‍රියාත්මක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ තෘෂ්ණාව කියන ධර්මතාවය එකම ධර්මතාවය. මේ මනසින් ඉවත් කරගත්තොත් ඊගව භවයට ඔය සුද්දාෂ්ටක කලාපයට ක්‍රියාත්මක වෙන්න බෑ. විශ්සේ සුද්දාෂ්ටක කලාප වන තරම් ක්‍රියාත්මක වෙයි. ගස් හැදෙනවා, ගහකොළ හැදෙනවා, ඉරහඳ, ගස්, ගල්, කඳු පර්වත, ඇල, දොළ, ගංගා. ඔය ඒ සියල්ල නිර්මාණය වෙවි. ඒක අපිට නවත්තන්න බැහැ. අපිට අපේ මේ ස්කන්ධ පංචකය තියෙන මේ නැවත නැවත දුකටපත් කරන නැවත නැවත දුකට පෙරලන මේ ස්වභාවයන්ගේ අවසානයක් අපිට දකින්න නම් අපි එකම ධර්මතාවයක් අයින් කරන්න ඕනි ඒ තමයි චන්දරාගයවත් තෘෂ්ණාව තෘෂ්ණාව නැද්ද? තෘෂ්ණාව තියෙනවා නම් ඒ නාම ධර්මය උපාදානයේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. උපාදාන වල තණ්හා උපාදාන නැමැති නාම ධර්මයන්, කර්ම නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. වර්තමානෙත් වෙන්නේ ඒකම තමයි. ඇයි වර්තමානයේ එහෙම වෙනවා කියන්නේ? වර්තමානයේ අපට තෘෂ්ණාව නැමැති නාම ධර්මය සිටවිල්ල නැද්ද? තියෙනවා. උපාදානයේ නැමැති නාම ධර්මය ඒ සිටවිල්ල නැද්ද? තියෙනවා. ඒතර ඒ අනුව අපි කර්ම කරනවද? කරනවා. කුසල කර්මත් කරනවා. තෘෂ්ණාව මූලික කරගෙන කුසල කර්මත් කරනවා. භව තණ්හාව මූලික කරගෙන ඊගා භවයේ හොඳ තැනක් හදාගන්න. හොඳ තැනක් කොහෙද විශ්වයේ තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ හොඳ තැනක් කොහොමද දේශනා කළේ? తాවකාලික වශයෙන් යම් සතුටක් සොම්නසක් විඳින්න පුළුවන් තැනක් තිබ්බට සදාකාලික සැනසෙල්ලක් ලබන්න සුදුසු තැනක් මේ විශ්වයේ ලෝකයේ කිසිම තැනක නැහැ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයේම දුකයි. දුක එක පැටලිලා තියෙන. එහෙනම් අපි චන්ද්‍රාගය අයින් කරනවා. ඒකම සිටවිල්ලයි, එකම නාම ධර්මයයි අයින් කරගන්න තියෙන. ඒතර වර්තමානයේ කර්මෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ පෙර කරගත්ත නාම ධර්මය මේ රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙලා ඒ ගානද්්වාරේ ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වේවි. ඒක අපිට නවත්තන්න බැහැ. වර්තමානයේ ඒ කර්මයා ස්වභාවය අනුව වර්තමානයේ ඒ කර්මයේ උපස්තම්භක කර්මයක් වශයෙන් ඒක ක්‍රියාත්මක වේවි. එතකොට සීත උෂ්ණ දෙකේ අනුව සමෝපවතීම අනුව ඒ සුද්දාස්ත්‍රක කලාපේ ක්‍රියාව සිද්ධ වේවි. ගන්න ආහාරයෙන් ඒ සුද්දාස්ත්‍රක කලාපයේ ක්‍රියාව සිද්ධ වේවි. අපට තොර කම්ම චිත්ත ඍතු ආහාර කම්ම චිත්ත කියන්නේ නාම ධර්ම දෙකක් සීත උෂ්ණ හා ආහාර කියන්නේ රූප ධර්ම දෙකක්. ඒ හතරෙන් අපිට එකම ධර්මතාවයක් අයින් කරගන්න ඕනේ. අයින් කළොත් ඒ ප්‍රවෘත්තිය සියල්ල අවසානයක් දකින්න පුළුවන්. ඒ තමයි නිවන කියන එක. නිවීම කියන එක. නිවන කියන එක. එහෙනම් අපිට තියෙන එකම ධර්මතාවයක් අයින් කරන්න මොකන්ද? අර සිතේ ප්‍රවෘත්තිය, සිතේ ප්‍රවෘත්තිය ගෙනියන්නේ අවිද්‍යාව නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය, උපාදානය නැමැති නාම ධර්මය, කර්ම නැමැති නාම ධර්මය කියන මෙන්න මේ ධර්මතා නිසා තමයි සිතේ ප්‍රවෘත්තිය තියෙන්නේ. නැත්තම් දැනුණා නම් දැනුණා විතරයි. දැනුණා නම් දැනුණා විතරයි, ඇහුණා නම් ඇහුණා විතරයි, දැක්කා නම් දැක්කා විතරයි. දික්කේ දික්කමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. අපි එතනට එන්න ඕනේ කවදා හරි. ඒක කලින් අපි මේ හේතු ප්‍රත්‍ය දකිනවා. ප්‍රකංකා විතරණ විසුද්ධි ප්‍රකංකා විතරණ විසුද්ධිය අපි දකින්නේ හේතු ප්‍රත්‍ය. දැන් ඒතකොට හේතුන්ගෙන් නෙමෙයිද? අතීතයේ හේතුන්ගෙන් නෙමෙයිද මේ වර්තමාන භවයේ මේ සුද්ධාෂ්ටක කලාපය? ඒතකොට ඒක ඇදගෙන යන්න නාම නාම රූප දෙක ප්‍රත්‍ය වෙලා වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද? එහෙනම් මේ විදිහටම තමයි අනාගත භවයටත් යන්නේ. අනාගත භවයේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සිද්ධ වෙනවා නාම රූප දෙකේ ක්‍රියාවලියක් විසක් සත්‍යයේ පුච්චලයේ ක්‍රියාවක් නැහැ. මේ දර්ශනය තමයි කාංකා විතරණ විසුද්ධි සැකයක් නැහැ, අවිශ්වාසයක් නැහැ, විමතියක් නැහැ. අතීත හේතු පහකින් වර්තමාන ඵල පහක් හටගත්තා. අතීත හේතු පහම නාම ධර්මයක්. මොනවාද අපි අතීතයේ හදපු හේතු? අතීතයේ අපි කර්ම නැමැති නාම ධර්මයන් අපේ මනසේවත් විඥානයේ අපි ක්‍රියාත්මක කරගත්තක් පැටලුවක්. විඥානයේ පැටලුවේ කර්ම නැමැති නාම ධර්මයන්. ඒ කර්ම නැමැති නාම ධර්මයන් මේ විඥාණයට අනුගත කරන්න ප්‍රත්‍ය වුණේ උපකාර වුණේ අවිද්‍යාව නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය හා උපාදානය කියන නාම ධර්මය අතීත භවයේ. ඒතකොට අතීත භවයේ පහක්. ඒ හේතුපයෙන් වර්තමාන ඵල පහක් හැදුවා. ඒ තමයි විඥාණය ප්‍රතිසන්දි විඥාණය එක නාම ධර්මයක්. ඒ විඥාණය ප්‍රතිසන්දියේදී වැටගත් තැනම මවගේ ගර්භාෂයේ කලලේ යුක්තාණුව පටන් ගත්තා වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මයන් එක්ක රූප ධර්මයන් අර කලල රූපය ක්‍රියාත්මක වුණා ඒ ක්‍රියාව පටන් ගත්තා නාම රූප දෙකේ ක්‍රියාවක් පටන් ගත්තේ ඒ ක්‍රියාවේ දැනුත් සිද්ධ වෙගෙන යනවා ඒ නාම රූප දෙකේම ක්‍රියාව දනු සිද්ධ වෙගෙන යනවා. තර විඥාන නාම රූප ආයතන හයක් පහළ කරලා දුන්නේ වින් නාම රූප දෙකේ වැඩිම නිසා. නාම රූපච්ච සලආයතන. අන ආයතන හයක ක්‍රියාකාරීත්වය තියෙනවා. අපේ ඇහැ නැමැති සුද්දාස්ත්‍රක කලාපයට බාහිර රූප නැමැති සුද්දාස්ත්‍රක කලාප ප්‍රත්‍ය වෙනවා. නැද්ද? කන නැමැති ඒ සම්මුති වචනයෙන් කතා කරන කන නැමැති මේ සුද්දාස්තක කලාපයට බාහිර ශබ්ද නැමැති සුද්දාස්තක කලාප හේතු වෙනවා. නැතුව මේ ප්‍රවෘත්තිය ගෙනියන්න බෑ. ගානද්්වාරය ගාන ගාන ප්‍රසාද රූපේ ගානද්වාරය කියන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට බාහිර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සම්බන්ධ වෙනවා ඒ තමයි ඒ සතර මහා ධාතු ගන්ධය කියන එක. ජීවද්්වාරය ජීව ප්‍රසාද රූපය කියන එකටත් බාහිර රසය කියන ඒ සතර මහා ධාතුන් ප්‍රත්‍ය වෙනවා ස්පර්ශ වෙනවා මනස කියන නාම ධර්මයට බාහිර රූප ධර්මය සද්දාශ්‍රක කලාප අරමුණු වෙනවා එහෙම නැත්නම් සිතුවිලි අරමුණු වෙනවා නාම රූප දෙකක් අරමුණු වෙලා මනෝ විඥානයේ පටන් අරන් එතන ඉඳලා ක්‍රියාවක් සිද්ධ වෙනවා නාම රූප දෙකේ ක්‍රියාවක් සිද්ධ වෙනවා ඒක ස්පර්ශ වෙනවා ධම්ම ආරම්මන වශයෙන් ස්පර්ශ. ඒතර මනසට අරමුණ ස්පර්ශ වෙනවා. දැන් මෙන්න මේ විදිහට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා වර්තමානයේ. ස්පර්ශ හයක් සිද්ධ වෙනකොට විඳීම් හයක් ආ ඒත් නාම ධර්ම. දැන් එතකොට වර්තමානයේ තියෙන්නේ විඥාන නාම ධර්මයක් ක්‍රියාත්මකයි නාම රූප දෙක ක්‍රියාත්මකයි සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච ඇස කන නාසය දිව ශරීරය කියන ධර්මතාවයන් ක්‍රියාත්මකයි වර්තමානයේ. ඒතර විඥානයේ ක්‍රියාත්මකයි රූප ධර්මයේ ක්‍රියාත්මකයි වේදනා සංඥා සංස්කාර ක්‍රියාත්මකයි ඒත් නාම ධර්ම. ඒ නාම රූප දෙක නිසා ආයතන හයක් පහල කළා දුන්නා. පහක් සුද්දාස්තික කලාපේටයි කි මන ආයතනයේ විතරක් නාම ධර්මයටයි කි. ඒත් නා එතකොට එතන තියෙන්නේ නාම රූප දෙකක්. ඒ හය ඒ හයට ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා හයම නාම ධර්ම. ඒ ස්පර්ශ හය නිසා විඳීම හයක් තියෙනවා. චිත්තක්ෂණය ඇතුළේ ඉපද බින්දෙන ඒ වේදනා හය ඒක නාම ධර්ම. කියනවද නේද? ඒතර කොමේ පුච්චලේ කොමේ සත්‍යෙක් කොමේ ජීවෙක් කොමේ මම මොකද්ද මගේ මොකද්ද මට අයිති කියන්න පුළුවන් ආත්මයක් භවයෙන් භවයට යන ආත්මයක් නෑ කිසිම දෙයක් නෑ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්න ධර්මතාවය හොඳයි අපි හේතු අයින් කරනවා මූල හේතුව කවදා හරි අයින් කරන්න වෙනවා මූල හේතු අයින් කරනවා ඒ තමයි නාම ධර්ම එකම නාම ධර්මය අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ හතරෙන් එක නාම ධර්මයක් ක්‍රියාත්මකයි කර්මය කියන එක ඒක ක්‍රියාත්මක වේවි මේ භවයේ අවසානය දක්වා එහෙනම් චිත්ත ඒ කියන්නේ සිත විඥාණය මනස මානසිකාරය කියන මේ ධර්මතාවයත් එක්ක පැටලිලා තියෙන කර්ම කියන නාම ධර්මයන් මේ භවය අපි හදන්නේ ඒ විඥානයේ ප්‍රවෘත්තියට අපි කර්ම එකතු කරන්නේ කර්ම නැමැති නාම ධර්මයන් ප්‍රත්‍ය කරගන්නේ උපකාර කරගන්නේ ඒ කියන්නේ කුසල කර්මත් නෑ අකුසල කර්මත් නෑ ඒවා ප්‍රතිසන්දියක් ගන්න තරම් බලවත් කරලා දෙන්නේ නැහැ. රාතන් වහන්සේට කරන්නේ ඒකයි. නැවත ප්‍රතිසන්දියක් ගන්න තරම් කර්ම බලවත් වෙන්නේ නැහැ රාතන් වහන්සේගේ. ජන කර්මය ජන කියන්නේ ගාභවයේ උපද්දවන්න පුළුවන් ගාභවයක් හදන්න පුළුවන්. හා පැවැත්ම ගෙන යන්න පුළුවන් කර්මයට ජනක කර්මය කියන්නේ ජනක කර්මයක් හදන්නේ රාතන් වහන්සේ. ඒකට ප්‍රත්‍ය කරගන්නේ මේ නාම ධර්මයන් මොන නාම ධර්මයන්ද? අවිද්‍යාව නැමැති නාම ධර්මයේ අවසන්, තෘෂ්ණාව නැමැති නාම ධර්මයේ අවසන්, උපාදානය නැමැති නාම ධර්මයේ අවසන්, කර්ම කියන නාම ධර්ම අවසන්. ඒ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන තාක්කල් රූප ධර්මයන්ගේ පටන් ඒක සතර මහා ධාතුගේ පටන් ගැනීම හැඩය පැවැත්ම අවසානයේ තීරණය කරනවම තමයි. පැහැදිලිද කියන්නේ? එතකොට සත්වයක් නෑ නේද? පුජ්‍යලයක් නෑ නේද? ජීවියෙක් නෑ නේද? මොකද්ද තියෙන්නේ? මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද බිඳින මේ නාම රූප දෙකකටනේ අපි මේ ඇලුම් කරන්නේ. හැබැයි ඇලුම් කරන්න තරම් වෙලාවකුත් නැහැ. ඒ ඒ ඇලුම් කරන සිතත් එක චිත්තක්ෂණයක් තුළ බිඳිනවා. ඒත් ඇලුම් කරනවා. නැවතත් ඇලුම් කරනවා. නැවතත් ඇලුම් කරන ඒ චිත්තක්ෂණයෙන් බිඳිනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය ලක්ෂණය. අපි ඊගාවට එන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියදී එන්නේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඊ타ත්ම විශේෂයද ඊ타ත්ම නිවැරදි ධර්මතා තුන අවබෝධ කරගන්න ඉන්නේ අපි. හැබැයි ඒකට ඉස්සලා මේ කාංකා විතරණ විසුද්ධිය. මේ හේතු ප්‍රත්‍යයන්ගෙන්ම හටගන්නා බව මනස ස්ථාවර වෙන්න ඕනේ. මනසට සහතික වෙන්න ඕනේ. මනසට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඊගාවට යන්නේ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න විසක් පුජ්‍යලේගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න නෙමෙයි. ගොඩාක් අය හිතනවා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතුවාම සියලු කෙලෙස් අවසන් වෙනවා කියලා. කවදාවත් වෙන්නේ අනිත්‍ය කියන එක දර්ශනය වෙන්න ඕනේ. දර්ශනය වෙන්නේ කොහොමද? මේ ශරණස්සනක් පාසා ඉපද බිඳනවා නම් එතන තියෙන්නම අනිත්‍යනේ. ආය අනිත්‍ය කියලා කියන්න දෙයක් නැහැ. නිවැරදිවම දැర్శණය වෙනවා මනසට. ප්‍රත්‍යක්ෂණය වෙනවා මනසට. එයි චිතක්ෂණ 17ක් තුළ සතර මා ධාතු ඉපද බින්දෙනවා. එක චිතක්ෂණයක් තුළ සියලු නාම ධර්මයන් ඉපද බින්දෙනවා. ඉතින් එතන මොන ලක්ෂණයද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කරපු විදර්ශනා ඥාන තරමුණ වෙන අනිත්‍ය ලක්ෂණය. ඒක මනසට අනුගත කරගන්න ඕනේ. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. පැයකට ආසන්න කාලයක් ධර්මය ඇහුවා හේතු ප්‍රත්‍ය ඇහුවේ අංකා විතරණ විසදි ඉතර මේ තුල අපි පැහැදිලි කරගන්නට ඕනේ කර්ම කියන ධර්මතාවයන් නාම ධර්මයන්ට මොකද කරන්නේ කර්ම අවසන් නම් විපාක අවසන් කර්ම කළොත් ඒ කියන්නේ නාම ධර්මයන් හැදුවොත් අර සුද්දාෂ්ටක කලාපයේ සතර මහා ධාතුන්ගේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන දුක් ටිකත් නියත වශයෙන්ම වැළඳ ගන්න වෙනවා. බලාපොරොත්තු වෙන්නම වෙනවා. හරි? ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය ප්‍රවෘත්තියෙන් ඇති වැඩේ මොකද්ද? ඒ රූප ප්‍රවෘත්ති ඒවා සුද්දාශ්‍ර කලාපයේ ප්‍රවෘත්තියෙන් ඇති වැඩේ මොකද්ද? ඔය නාම ධර්මයන්වත් සිතුවිලි වල ප්‍රවෘත්තියෙන් ඇති වැඩේ මොකද්ද? මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තිරුවන් සරණයි Thank you.